කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ සූදානම්ව සිටින්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවකට අහුම්කන් දීලා තමන්ගේ ජීවිතයට ධර්මාවවාදයක් එකතු කරගන්නට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කෙනාට තමන්ගේ ජීවිතයට ලැබෙන්නා වූ වටිනාකම් කීපයක් පිළිබඳව පළවෙනි කාරණාව තමයි අසුතං සුනාති යම් කෙනෙක් මනාව ධර්ම ශ්‍රවණය කරනවා නම් මේ තාක්කල් තමන් නොඅහපු ධර්ම කාරණාවක් තියෙනවා නම් ඒ ධර්ම කාරණාව අහන්ට අවස්ථාව ලැබෙනවා සුතං පරියෝදපේති. තමන් මීට පෙර යම් අහපු ධර්ම කාරණාවක් අද දවසේදී සූත්‍ර දේශනාවේදීත් ස්වාමීන් වහන්සේගේ කටින් කියවෙනවා නම් තමන් පෙර අහන ලද ඒ සද්ධර්මය වඩා තහවුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වදාලා චිත්ත මත්ත පසීදති. යම් කෙනෙක් මනාව ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔහුගේ හිත ප්‍රසාද භාවයටපත් වෙනවා හිත එකඟ භාවයටපත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මීට පෙර තමන්ගේ හිත තුල තිබුණා වූ ශ්‍රද්ධාව ධර්ම රත්නයේ කෙරෙහි මේතා කාලයක් තමන්ගේ ජීවිතය තුල තිබුණු ඒ ශ්‍රද්ධාව මහා සංඝ රත්නය පිළිබඳව තිබුණා වූ පැහැදීම වඩ වඩාත් වැඩි දියුණු කරගන්නට හිත පහදවා ගන්නට අවස්ථාව ලැබෙනවා. දික්ටින් උජුං කරෝති. තමන්ගේ හිත තුළ මේ වෙනකොට යම් සම්මා දිට්ඨියක් ඇති වෙලා තියෙනවා නම් ඒ සම්මා දිට්ඨිය වඩා වඩාත් ඍජුභාවයට පත් කරගෙන සම්මා දිට්ඨික පුද්ගලයෙක් හැටියට ධර්මයේ තුල මනාව හික්මීමේ අවස්ථාව ධර්ම ශ්‍රවණය තුලින් ලබා ගන්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕනේ තමන් එදිනෙදා ජීවත් වෙනකොට විවිධාකාර කටයුතු වල නිරත වෙනවා වගේම තමන්ගේ ජීවිතය තුල යම් කාල සීමාවක් වෙන් කර ගන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බණ අහන්ට. ඒ ධර්ම ශ්‍රවණයම තමයි අපේ මේ ජීවිතය සුවපත් කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබා ගන්නා වූ කුසලයමයි පරලොව ජීවිතය සුවපත් කරන්නේ. ඒ නිසා පුරා හෝරාවක් මුළුල්ලෙහි මේ පින්වතුන් ආනිසංස වාරය සලකාගෙන හොඳට බණ ටික අහන්න ඕනේ. ඒ විදිහට දහම් ඇසීමේ වටිනාකම මේ පින්වතුන්ට සිහිපත් කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී අරුත් විවරණය කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව වෙත අවධානය යොමු කරන්නට. පින්වතුනි බොහෝ කාලයක් තිස්සේ මේ පින්වත් පිරිස ජයමග නාලිකාව ඔස්සේ සවස පහට ශ්‍රවණය කරමින් ආවා මජ්ක්‍ධිම නිකායෙහි සූත්‍ර දේශනා. මූල පණ්ණාසකය පිළිබඳව මේ පින්වත් පිරිස බොහෝ කාලයක් තිස්සේ දැන ඉගෙන කියාගෙන එහි සූත්‍ර දේශනා 50කුත් මජ්ජිම පණ්ණාසකයේ සූත්‍ර දේශනා 50කුත් මේ වෙනකොට ශ්‍රවණය කරලා අවසానයි. දැන් ඔබේ හිතින් අහලා බලන්න ඕනේ මම සූත්‍ර දේශනා 100 ගණනක් මේ වෙනකොට ශ්‍රවණය කරලා. මේ සූත්‍ර දේශනාවන් අතරින් මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් මගේ මතකය තුල රැඳිලා තියෙනවද? ඒ මතකය තුල රඳවා ගත්තා වූ සූත්‍ර දේශනා ඇසුරෙන් උකහා ගත්තා වූ ධර්මකාරණා මගේ ජීවිතය තුල ප්‍රායෝගිකව කොපමණක් දුරට ක්‍රියාත්මක කරගෙන තියෙනවද? එතකොට අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාශකේ. උපරිපන්නාශකයේ තුලත් තුන්වෙනි වර්ගය තමයි ශුන්්‍යත වර්ගය කියලා කියන්නේ. මේ ශුන්්‍යත වර්ගය තුල ඇතුළත් වන 10 වෙනි සූත්‍රය. එතකොට ශුන්්‍යත වර්ගයත් අද දවසේදී අවසන් වෙනවා. සම්පූර්ණ සූත්‍ර දේශනා ගණන අද දවස අවසන් වෙනකොට මේ පින්වත් පිරිස සූත්‍ර දේශනා 130ක් ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ශුන්්‍යත වර්ගයේ ඇතුළත් 10 වෙනි සූත්‍රය දේවදූත සූත්‍රය. මේ පින්වත් පිරිසට යලි යලි දේශනා කිරීම අවශ්‍ය නොවෙනවා කියලත් මට වෙලාවකට කල්පනා වුණා. නමුත් අපි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් පිළිවෙලින් දේශනා කරන නිසා අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දේවදූත සූත්‍රය අපි ඉගෙනගත්තු විදිහට සූත්‍ර පිටකයේ අටුවාව ඇසුරු කරමින් එහි අරුත් විවරණය කරලා දෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රය අපි අද දවසේදී ශ්‍රවණය කිරීම නිසා අපිට කාරණාවන් කීපයක් ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ලෝකයේහි අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවෙන්නා වූ නරකය පිළිබඳව අපිට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. දැන් තිරිසංගත ලෝකය නම් අපේ ඇස්වලට පේනවා. තිරිසංගත සත්තු විඳින්නා වූ දුක පිළිබඳව අපේ කන් දෙකට ඇහෙනවා. අපිට ඒවා අහලා දැකලා මෙනෙහි කරලා ඒ පිළිබඳව යම් සංඥාවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් නිරේ කියන ස්ථානය පිළිබඳව අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අපිට ඉගෙන ගන්න ඕනේ නම් එක්ක බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් මනාව කියවා බලා ඉගෙන ගන්න ඕනේ එක්ක නැත්තම් ශ්‍රවණය කරන්න ඕනේ. එහෙමත් නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ නමක්. මුගලන් මහරහතන් වහන්සේ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ මහරහතන් වහන්සේලා විසින් දේශනා කරපු ඒ සද්ධර්ම පාඩයක් ඇසුරු කරගෙන අපිට නරකය පිළිබඳව ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. ඉතින් අද දවසේදී මේ පැහැදිලි කරන දේවදූත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගේම ශ්‍රීමුක දේශනාවක් හැටියට තමයි සූත්‍ර පිටකෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ දේවදූත සූත්‍රය තුල ඇතුළත් වෙන කරුණු අපිට ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම දේශනා කරපු නිසා. ඒක තමයි මේ දේවදූත සූත්‍රය ශ්‍රවණය කරනකොට අපිට ඉගෙන ගන්නට ලැබෙන පළවෙනිම කාරණාව. ඊළඟ කාරණාව තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ලෝකවිදූ බුදුගුණය පිළිබඳව අපිට ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට ස්කන්ධ ලෝකයේ සංස්කාර ලෝකයේ අවකාශ ලෝකය මේ ලෝකයන් පිළිබඳව තිබුණා වූ දැනුමට තමයි කියවේ ලෝකවිදු බුදුගුණය කියලා. භාග්‍යවතුන් වහන්සේට ඒ ස්කන්ධ ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය පිළිබඳව දැනුම වගේම කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය පිළිබඳව මනා දැනුමක් පිහිටලා තිබුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සතු කාම ලෝකය පිළිබඳව දැනුම අපිට මෙතනදී ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාව අහලා ශ්‍රවණය කරලා අපේ ජීවිතය තුළ වර්තමානයේදී ඇති වෙලා තියෙනා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා ඉපදිලා නැති කුසල ධර්මයන් අපේ ජීවිතය තුළ උපදවාගෙන දුගතියෙන් අත මිදලා සුගතිගාමී වීමේ අවස්ථාව අපිට උදා වෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණාව. ඊළඟට වැදගත්ම කාරණාව. මේ සංසාර ගමන කියන්නේ මහා දුක්ඛිත ස්ථානයක් කියලා දැනගෙන ඒන් නික්මිලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට වෙරවීරිය වඩන්ට අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ සියලුම කාරණාවන් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට අපිට ඉගෙන ගන්නට පුළුවන්කමක් තියෙනවා. සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ලෝතුරා බුදු වහන්සේගේ ජීවිත කාලයෙන් ඒ කිව්වේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන පිරිනිවන් පානා තැන දක්වා අවුරුදු 20 ගණනක් පුරාවට වැඩ වාසය කළේ සවැත් නුවර 제තවනාරාමේහි අනේපිඩු මහසිටුතුමා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා හැටියට සැලකෙන්නේ. එතුමා විසින් පූජා කරපු මේ ජේතවනාරාමයේ වැඩ කරමින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. භික්ෂූන් වහන්සේලා ප්‍රතිඋත්තර ලබා දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. සේයතාපි භික්කවේ ද්වේ අගාරා සද්්වාරා සත්ත චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සේය මනුස්සේ ගේහං පවිස්සන්තේපි. නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි. මහණෙනි දොරවල් සහිත ගෙවල් දෙකක් මැද වාසය කරන්නා වූ ඇස්සෙති යම් පුරුෂයෙකු එම නිවාස දෙකට පිවිසෙන්නා වූ එම නිවෙස් දෙකෙන් නික්මෙන්නා වූ ඒ gedara ඇතුළත ඇවිදින්නා වූ ඒ වගේම ඒ gedara ඇතුළත විවිධාකාර කටයුතු සිදු කරන්නා වූ පුරුෂයන් මනාව දකිනවා වගේ ලෝතුරා බුදු පියාණන් වහන්සේට හැකියාව තියෙනවා සුගති ලෝකයේහි උප්පත්තිය ලබන සුගති ලෝකයේහි හැසිරෙන සුගති ලෝකයෙන් නික්මෙන දුගති ලෝකයට පිවිසෙන දුගතිගාමී ස්ථානයෙන් චුත වෙන දුගතිගාමී ස්ථානයන්හි දුක් විඳින සත්වයන්ව මනාව දැක ගැනීමේ හැකියාව තියෙනවා කුමක්ද බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙන්නේ ඇස් ඇති පුරුෂයෙකු නිවාස දෙකක් මැද්දේ වාසය කරමින් ඒ නිවාස දෙකට පිවිසෙන්නා වූ සත්වයන් ඒන් නික්මෙන්නා වූ සත්වයන් ඒ නිවාස දෙක ඇතුළත කටයුතු කරන්නා වූ සත්වයන් මනාව දකිනවා වගේ සුගතිගාමී ලෝකයට පිවිසෙන සුගතිගාමී ස්ථානයේ කටයුතු කරන ඒන් නික්මෙන ඒ වගේම දුගතිගාමී ස්ථානයන්ට පිවිසෙන දුගතිගාමී ස්ථානයන්ගෙන් නික්මෙන එහි දුක් විඳින්නා වූ සත්වය මනාව දැක ගැනීමේ හැකියාව තියෙනවලු. එතකොට බුදුරජාණන් වහන්සේගේ කුමන ඥානයක් පිළිබඳවද මෙතනදී අරුත් ගැන්වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ චතුූපපාත ඥානය. චතුූපපාත ඥානයටම කියන තවත් නමක් තමයි දිව්‍ය චක්ෂුරබි ඥානය. මනුෂ්‍ය ඇස ඉක්මවා ගියපු දිව්‍ය ඇසින් දැකීමේ හැකියාව තමයි මෙතනදී අපිට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේහි වාසය කරන්නා වූ සත්වයන් අතරින් ඊ타ම අල්ප වූ ස්වල්ප වූ පිරිසක් කාය සුචරිතෙහි හැසිරෙනවා වාක් සුචරිතෙහි හැසිරෙනවා මනෝ සුචරිතෙහි හැසිරෙනවා කුමක්ද බුදු පියාණන් වහන්සේ මෙයින් අදහස් කරන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කිරීම අදත්තා දාණයෙන් වෙන් වෙලා වාසය කිරීම කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙලා වාසය කිරීම බොරුවෙන් වෙන් වී වාසය කිරීම හිස් වචනයෙන් වෙන් වී වාසය කිරීම. පරුෂ වචනයෙන් කේලමෙන් වෙන් වී වාසය කිරීම. අවිද්‍යාව කියන අකුසල ධර්මයේ ප්‍රහාණය කිරීම. ව්‍යාපාදයේ කියන අකුසල ධර්මයේ ප්‍රහාණය කිරීම සම්මා දිට්ඨියටපත් වීම මෙන්න මේ காரணා 10 සමාදන් වෙලා තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන ඊටාම අල්ප වූ ස්වල්ප වූ පිරිසක් සුගතිගාමී ස්ථානවල උප්පත්තිය ලබනවා. හැබැයි මේ සුගතිගාමී ස්ථානවල උප්පත්තිය ලබන්ට ඒ කාරණා 10 විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශේෂිත කාරණාවක් පැහැදිලි කරනවා ආර්ය උපවාද වලින් තොර වෙන්න ඕනේ. පින්වතුනි මේ කාරණාව ඊටාමත් වැදගත් වෙනවා අපිට. භාග්‍යවතුන් වහන්සේට හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයට හරි අපි යම් දවසක කයින් හෝ වචනයෙන් යම් උපවාදයක් සිදු කළා නම් හිතින් උනත් පින්වතුනි ඒ සිදු කරන්නා වූ උපවාදේ ඊට බරපතලයි. කයින් වචනයෙන් සිතින් අපි ආර්යයන් වහන්සේලාට ගරහනවා නම් අපිට පින්වතුනි සුගතිගාමී වීමේ අවස්ථාව අහිමි වෙනවා. දස කුසලයේ සම්පූර්ණ කළත් වැඩක් නෑ ආර්ය උපවාදයන්ට ලක් වෙලා තියෙනවා නම්. ආර්ය උපවාදයන් සිදු කරලා තියෙනවා නම් ඒ අකුසලයේ ඊටමත් බරපතලයි. එහෙමනම් අපි හැම මොහොතකදීම සිදු කරන්න ඕන කාර්යයක් තියෙනවා. මොකක්ද මේ පින්වත් පිරිස මල් පහන් පූජා කරලා දානයක් පූජා කරලා වෙනත් වන්දනාමාන කටයුත්තක නිරත වෙලා අවසානයේදී තෙරුවන් කමා කරගන්නේ ආන් ඒ වාගේ දවස ගෙවෙන සෑම මොහොතකදීම අඩුම වශයෙන් නින්දට යනකොටවත් බුද්ධ රත්නය ධර්ම රත්නය මහා සංඝ රත්නය කමා කරවා ගන්න ඕනේ. හදිස්සියේවත් අපාතින් යම් ආර්ය උපවාදයක් සිද්ධ වෙලා ඒ අකුසලයට සමාව ගන්නෙ නැතුව අපේ අවසාන හුස්ම පොදනේ වාතලයට එකතු වුණොත් බොහෝ විට අපි දුගතිගාමි ස්ථානයක උපදින්න පුළුවන්. ඒ නිසා තෙරුවන් කමා කිරීම කියන කාරණාව නිරන්තරයෙන්ම අපේ ජීවිතය තුළ සිදු කර යුත්තක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් දස කුසලයේ පූර්ණණය කරලා සුගතිගාමී ස්ථානවල උප්පත්තිය ලබනවා. පින්වතුනි ඔබට හිතෙන්න පුළුවන් බොහෝ පිරිසක් මෙහෙම සුගතියේ උපදිනවා ඇති කියලා. මෙතෙන්ටම අපි සම්බන්ධ කරගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා නකසිකා සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග දවසක් චාරිකාවෙහි වැඩම කරනකොට මහ පොළොවේහි තියෙනා වූ පස්වලින් ස්වල්පයක් නියසිලට අරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මේ මහ පොළොවේ තියෙනා වූ පස් ප්‍රමාණයද විශාල එහෙමත් නැත්නම් මගේ නියපිටෙහි තියෙනා වූ පස් ප්‍රමාණයද විශාල සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ නියසිලෙහි තියෙනා වූ පස් ප්‍රමාණය ඊටමත් ස්වල්පයයි මහ පොළොවේ තියෙනා වූ පස් ප්‍රමාණය ඊටමත් අධිකයි. මහණෙනි එහෙනම් දැනගන්න මේ මනුස්ස ලෝකයේහි කටයුතු කරන්නා වූ සත්වයන්ගෙන් මරණින් මත්තේ බොහෝ පිරිසක් මේ මහ පොළොව වගේ පිරිසක් දුගතිගාමී වෙනවා මගේ මේ නියසිලෙහි තියෙනා වූ පස්වල්පය වගේ පිරිසක් සුගතිගාමී වෙනවා. පින්වතුනි කල්පනා කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙනයි පෙන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයට පස් අරගෙන පෙන්වනවා නම් එතන විශාල ප්‍රමාණයක්. උන්වහන්සේගේ ඇඟිලි තුඩු දෙකට පස් අරගෙන පෙන්වනවා නම් ඒත් ඊටත් වඩා ප්‍රමාණයක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නකොට ඒක ඊටමත් අල්ප ස්වල්පයයි. නියසිලට පස් ටිකක් අරගත්තාම පින්වතුනි ඔබ කල්පනා කරලා බලන දෙපසට වැටෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ වගේම ඒ නියසිල උඩට ඔසවනකොට තවත් පස් ප්‍රමාණයක් බිමට වැටෙනවා. ඊටමත් ස්වල්ප ප්‍රමාණයක් තමයි නියසිලට ගත්තා වූ පස් ස්වල්පය. එතකොට ඒ වගේ ප්‍රමාණයක් තමයි සුගතිගාමී වෙන්නේ. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්ට මේ වෙනකොට මේ මනුස්ස ලෝකයේ කොයි තරම්නම් ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා ඇතිද? ආර්ය ධර්මයේ පුරණ උතුමාණන් වහන්සේලා කොයි තරම්නම් නිහඬව වනවාසීව තමන්ගේ උතුම් ධර්ම මාර්ගය සම්පූර්ණ කරනවා ඇතිද? දස කුසලයේ පූර්ණය කරන්නා වූ පිරිස් කොයිතරම්නම් මේ ලෝකයේ ඇතිද? සීල සම්පන්නව, ගුණ සම්පන්නව තමන්ගේ ජීවිත ගත කරන්නා වූ භික්ෂූන් වහන්සේලා, උපාසක උපාසිකාව කොච්චරනම් මේ මනුස්ස ලෝකයේ තුල වාසය කරනවා ඇතිද? එතකොට ඒ පිරිස අතරින් මටත් එක පුද්ගලයෙක් වෙන්න පුළුවන් වුණොත් විතරයි මේ සුගතිගාමී උප්පත්තියක් සකස් කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊ타මත් අල්ප වූ ස්වල්ප වූ පිරිසක් පමණක් සුගතිගාමී උප්පත්තියක් සකස් කර ගන්නවා. මහණෙනි විශාල පිරිසක් මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන මිනිස්සු අතරින් විශාල පිරිසක් කාය දුස්චරිතයෙහි නිරත වෙලා වචී දුස්චරිතයෙහි නිරත වෙලා මනෝ දුෂ්චරිතෙහි නිරත වෙලා ආර්ය උපවාදයන් සිදු කරගෙන මිත්‍යා දෘෂ්ටි සමාදන්ව මරණින් මතු പ്രേත ලෝකෙහි උප්පත්තිය ලබනවා. එතකොට යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුස වචන කියලාම් කියනවා නම්, ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා කටයුතු කරනවා නම්, ඔවුන් බොහෝ දෙනෙක් ගිහිල්ලා പ്രേත ලෝකෙහි උප්පත්තිය ලබනවා. ඒ විතරක් නෙමෙයි මහණෙනි. තවත් පිරිසක් මේ දස අකුසල කර්මපතයන් සිදු කරගෙන තිරිසංගත ලෝකෙහි උප්පත්තිය ලබනවා. මහණෙනි, කාය දුස්චරිතයේහි, වචී දුස්චරිතයේහි, මනෝ දුස්චරිතයේහි තියෙනා වූ ආදීනව කොච්චරක්ද කියනවනම් බොහෝ දෙනෙක් නිරයගාමී වෙලා එහි බොහෝ කාලයක් දුක් විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය පිළිබඳව අට කතාව තුළ හරි අපූරු කාරණාවක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සුගතිගාමී ලෝකයක් පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා දුගතිගාමී ලෝකය පිළිබඳව ඊටාම සැකවින් සඳහන් කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝකයේ හරි මනුස්ස ලෝකයේ හරි බ්‍රහ්ම ලෝකයේ හරි අරමුණු කරලා ඒ දේශනාව දීර්ඝ වශයෙන් පවත්වනවා. එතකොට සුගතිගාමී ලෝකයක් පිළිබඳව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් දුගතිගාමී ලෝකය පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා සුගතිගාමී ලෝකයන් පිළිබඳවත් තමන් වහන්සේ බලාපොරොත්තු වෙන විස්තර කිරීමට බලාපොරොත්තු වෙන ලෝකය පිළිබඳව පමණයි දීර්ඝ විස්තරයක් සිදු කරන්නේ දුගතිගාමී ලෝකය පිළිබඳව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා නම් සුගතිගාමී ලෝකය පිළිබඳව ඊටාම සැකවින් සඳහන් කරනවා සංක්ෂිප්ත විවරණයක් සිදු කරලා ඒ දුගතිගාමී ලෝකයන් අතරිනුත් උන්වහන්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන ලෝකය පිළිබඳව තමයි දීර්ඝ විස්තරයක් සිදු කරන්නේ. ඉතින් මේ පිළිවෙල අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව බ්‍රහ්ම ලෝකයේ පිළිබඳව ඊටමත් සැකවින් කරුණු සඳහන් කරලා දුගතිගාමී ලෝකයන් අතරිනුත් പ്രേත ලෝකයේ ත්‍රිසංගත ලෝකයේ පිළිබඳව ඊටමත් කෙටියෙන් සඳහන් කරලා දීර්ඝ විස්තරයක් නිරය ලෝකයේ පිළිබඳව විස්තර කරන්නයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී උත්සාහවත් වෙලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ නිරය ලෝකයේ උපදින්නා වූ සත්වයෝ බොහෝ කාලයක් පුරාවට අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා. අට කතාව තුලත් අභිධර්මාර්ථ ප්‍රදීපිකාව තුලත් සඳහන් වෙලා තියෙනවා මේ නිරේගාමි ලෝකයේහි අපායන් 8ක් පිළිබඳව. අපි දන්නවා අට මහා නරකය කියලා කියන්නේ. පළවෙනි එක තමයි සංජීව. සංජීව ලෝකයේහි සංජීව නරකයේහි යම් කෙනෙකුට උපදින්න සිද්ධ වෙන්නේ. ඔහු දුබලයන් හා ගුණවතුන් පෙළීම නිසා. ඒ කියවේ කාන්තාවන්, ආබාධිතයන්, කුඩා ළමයින් වගේ දුබලභාවයට පත්වෙච්ච පිරිස් යම් කිසි කෙනෙක් පීඩණයට ලක් කරනවා නම් ආන් ඒ නිසා සංජීව කියන ලෝකෙහි උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේව ඒ වගේම ආර්යයන් වහන්සේලාව ශ්‍රද්ධාව ඇති කරගත්තා වූ උපාසක උපාසිකාවන්ට හිරිහැර කරනවා නම් ඒ අයව පෙළීමට ලක් කරනවා නම් ඒ පෙළීමට ලක් කරපු පුද්ගලයා උපදිනවයි කිව්වා සංජීව කියන නරකයෙහි. ඒ වගේම කාල සූත්‍රය කියන නරකෙහි උප්පත්තිය ලබනවා. ඒ වගේම අකුසල ධර්මයන් සිදු කරගත්තා වූ කෙනා. ගිනියම් වූ කම්බි වලින් එහි වාසය කරන්නා වූ සත්‍යයන්ගේ ශරීර වෙලාගෙන පවතින නිසා තමයි කාල සූත්‍රය කියන නම ලැබිලා තියෙන්නේ. ඊළඟ නිරේ ලෝකයේ තමයි අටමහා නරකයේ තුන්වෙනි නරකයේ තමයි සංඝාතය කියලා කියන්නේ. හිස පමණක් පිටතට සිටිනසේ මුළු ශරීරයම පොළොව යට එරී පවතිනවා. ඒ වගේම මහා පර්වත මහා ගර්ජනා කරමින් විහිසුණු ශබ්ද නංවමින් ඒ සත්‍යයන්ව බියටපත් කරන නිසා තමයි සංඝාතය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ සංඝාතය කියන නරකෙහි උපදින්න හේතු වෙන්නා වූ අකුසල කර්ම. ඇතුන් ගවයන් අස්වැයන් වාගේ සත්වයන්ගෙන් අධික ලෙස වැඩ අරගෙන ඒ සත්වයන්ට දරන්න බැරි තරම් වැඩ ගත්තනම් අන්න සංඝාතය කියන නරකෙහි උප්පත්තිය ලබනවා. ඊළඟට තාපය. සාමාන්‍ය සත්වයන් පණ පිටින් ගින්නට දැම්මොත් ඒ අකුසල කර්මය නිසා තාපය කියන ලෝකෙහි උප්පත්තිය ලබනවා. සිල්වන්ත, ගුණවන්ත සත්වයන් පණ පිටින් ගින්නට දැම්මොත් ආන් ඒ අය ප්‍රතාපය කියන නිරේගාමී ස්ථානයේ උප්පත්තිය ලබනවා. ඊළඟට රෞරවය. අන් අය සමග කලහ විවාද කරමින් අන් අය පිළීමට ලක් කළා නම් ආන්න රෞරවය කියන නිරේ තුල උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. ඊළඟට මහා රෞරවය. ගුණවත් උදවිය සමග සිල්වන්ත උදවිය පිළිබඳව ඒ අය සමග කලහ විවාද කරමින් ඒ සිල්වන්ත ගුණවන්ත අයව පෙළීමට ලක් කළා නම් මහා රෞරවය කියන නරකෙහි උපදින්න සිද්ධ වෙනවා. ඊළඟට අවීචි මහා නරකය. ආනන්තරිය පාප කර්මයන් සිදු කළා නම් මව මැරුවා නම් පියා මැරුවා නම් රහතන් වහන්සේව ඝාතනය කළා නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේස ලැබුවනම් සංඝ ભેදය සිදු කළානම් දරුණු මිත්‍යා දෘෂ්ටි කර්මයන් සමාදන්ව වාසය කළානම් ඒකාන්ත වශයෙන්ම අවීචි මහා නරකයේ තුල උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා මොනවද අට මහා නරකය කියන්නේ සංජීවය කාලසූත්‍රය සංඝාතය තාපය ප්‍රතාපය රෞරවය මහා රෞරවය සහ අවීචි මහා නරකය මෙන්න මේ අටමහා නරකයන්ගේ උප්පත්තිය ලැබුවා නම් ඒ අයට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. ඒවාෙහි નિયમિત වූ දඬුවම් කාල සීමාව අවසාන වෙනකන් ගෙවන්නටම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ කොයිතරම්ද කියනවනම් මේ අටමහා නරකය පිළිබඳව දේශනා කරලා ඒ අටමහා නරකය හා සමගාමීව පවතිනා වූ තවත් නරකයන් පිළිබඳවත් පැහැදිලි කරලා තියෙනවා. මේ එක නරකයකට හතර දිශාවෙහි තවත් නිරයවල් හතර බැගින් පිහිටලා තියෙනවා. එතකොට අටමහා නරකයට නිරය තවත් හතර බැගින් එතන 32යි. එතකොට අටමහා නරකයයි නිරය 40යි. මේ ආදී වශයෙන් මහා නරකයන් 8යි පසුපත් නරකයන් 100 ගණනක්. සියල්ලෙහි එකතුව නිරය 128ක් හැටියට අට කතාව තුල සඳහන් වෙලා තියෙනවා. එතකොට බලන්න මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි. බ්‍රහ්ම ලෝක 16යි. සුගතිගාමි ලෝකයන් ඊටමත් සීමිතයි. දුගතිගාමි ලෝකයන් අතරින් නිරය කියන ස්ථානයේම නිරයන් පිළිබඳව 128ක් හැටියට සඳහන් කරලා තියෙනවා. බලන්න එතකොට මේ ලෝකයේ වාසය කරන්නා වූ සත්වයන් අතරින් වැඩි පිරිසක් වාසය කරන්නේ නිරේගාමී ස්ථානයේහි. අපිත් පින්වතුනි මේ සංසාර ගමන එනකොට මහා gedara වගේ බොහෝ කාලයක් පුරාවට වාසය කරපු දුක් විඳපු ස්ථානය තමයි මේ නරකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙක් මේ විදිහේ අකුසල කර්මයන් සිදු කරලා දස අකුසල කර්මපතයන් සිදු කරලා ආර්ය උපවාදයන් සිදු කරලා මරණින් මත්තේ නිරේගාමී ස්ථානයේ උප්පත්තිය ලැබුවායින් අනතුරුව තමේනං භික්කවේ නිරේපාලා නානා බාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤෝ දස්සෙන්ති. අර අටමහා නරකයේ උප්පත්තිය ලබන්න යම් කෙනෙක් දරුණු අකුසල කර්මයන් සිදු කරලා තිබ්බනම් ඒ දරුණු අකුසල කර්මයන් සිදු කරපු අය නිරය පාලකයන් විසින් යම රජ්ජුරුව ළඟටවත් දක්වීමක් සිදු කරන්නේ නැහැ. කෙලින්ම විඳිය යුතු සියලු දඬුවම් ලබා දීමක් සිදු කරනවා. නමුත් අර පරිවාර නරකයන්ගේ දුක් විඳීම පිණිස අල්ප වූ කර්මයන් සිදු කරලා තියෙනවා නම් ඒ අය යම රජුරෝ ඉස්සරහට ගිහිල්ලා යම රජුරවන්ට ඉදිරිපත් කරනවා. නිරය පාලකයෝ ඒ නිර්සත්‍යයන්ගේ වෙන වෙනම අත්වලින් අල්ලාගෙන ගිහිල්ලා යම රජුරෝ ඉස්සිරි ඉදිරියේ දනගස්සනවා. යම රජුරෝ පිළිබඳව සඳහන් වෙන අට කතාව තුල යම රජුරෝ චාතුර් මහා දිව්‍ය රාජිකයට අයත් වේමානික අසුර කියන කොට්ටාසයෙහි උප්පත්තිය ලැබලා ඉන්න කෙනෙක්. එතකොට මොහු ඊටමත් අධාර්මික රජෙක් කියලා ධර්මයේ තුල සඳහන් වෙන්නේ නැහැ. හැබැයි අටුවාව තුල සඳහන් කරනවා ඊටමත් ධාර්මිකයි කියලා පැහැදිලි කරන්න විදිහකුත් නැහැ. නිරයට යෑම සඳහා ඒ සිදු කරන ලද අකුසල කර්මයන් හේතු කරගෙන නිරෙහි උප්පත්තිය ලැබපු සත්‍යයන්ව යම රජ්ජුරුව ඉදිරියේ දනගස්සලා නිරය පාලකයෝ විසින් සඳහන් කරනවලු ස්වාමීනි මේ පුරුෂයා තමන්ගේ අම්මා කෙරෙහි වැරදි විදිහටයි කටයුතු කළේ. තමන්ගේ පියතුමන් කෙරෙහි වැරදි විදිහටයි කටයුතු කළේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි වරදවා පිළිපන්න කෙනෙක්. කුලයේ ජේෂ්ඨයන් කෙරෙහි වරදවා පිළිපන්න කෙනෙක්. ඒ නිසා ස්වාමීනි මොහුට නිසි දඬුවම් ලබා දෙන්න කියලා සඳහන් කරනවලු. ඒ වෙලාවේදී යම රජුරෝ ඒ පුරුෂයාට කාරණා කීපයක් පිළිබඳව සිහිපත් කරනවා. එතකොට පින්වතුනි යම රජුරුවන්ගේ කාර්ය තමයි දඬුවම් ලබා දීම නෙවෙයි. ඒ පුද්ගලයාට යම් හෝ කුසල කර්මයක් යම් හෝ සිහිපත් වීමක් සිදු කරන්නට අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව සලසලා දෙන එක. යම රජුරෝ ඒ පුරුෂයාගෙන් අහනවලු නුඹ මිනිස්ස ලෝකයේහි වාසය කරනකොට මිනිසුන් අතරම පහළ වුණු පළවෙනි දේව දූතයා දැක්කාද කුමක්ද යම රජුරුව අහන්නේ ඒ නිර්සත්‍යයාගෙන් නුඹ මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරනකොට මිනිසුන් අතරම පහළ වුණු පළවෙනි දේව දූතයා දැක්කාද කියලා අහනවා. උත්තර දෙනවා නිරිසත්වයා ස්වාමීනි මම දැක්කේ නෑ. යම රජුරු තැතිගත්තු ස්වභාවයකින් විමසනවලු මොනවා නුඹ දැක්කේ නෑ පළවෙනි දේව දූතයා? එදා දවසේදීම උපන්නා වූ මල මුත්‍ර ගොටෙහි වැටි සිටින්නා වූ හඬන්නා වූ පුංචි දරුවෙක් දැක්කේ නැද්ද? ස්වාමීනි මම දැක්කා. ඉතින් ඔබට හිතුනේ නැද්ද? මමත් ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක්. මමත් මේ විදිහටමයි මේ ලෝකෙහි උප්පත්තිය ලැබුවේ. මේ විදිහටම කාලයක් ගත කළා. මතු අනාගතයේහි යම් දවසක මිනිස්සෙක් වෙලා උපදිනවා නම් මේ විදිහටම අඬන්න සිද්ධ වෙනවා. මේ විදිහටම උඩුකුරුව සයනය කරමින් මල මුත්‍ර ගොඩේ වැටි වාසය කරන්න සිද්ධ වෙනවා. මම දැන් දස කුසලයේ සමාදන් වෙන්න ඕනේ. පංච දුෂ්චරිතය ඉවත් වෙලා පංච සුචරිතයෙහි සමාදන් වෙලා කටයුතු කරන්න ඕනේ. කුසලය සම්පූර්ණ කරන්න ඕනේ. අප්‍රමාදී ගුණය මගේ ජීවිතය තුළ වඩන්න ඕනේ කියලා නුඹට සිතුවිල්ලක්වත් පහළ වුණේ නැද්ද කියලා අහනවා. ඒ වෙලාවේදී අර නිර්සත්‍යය උත්තර දෙනවා ස්වාමීනි මම ප්‍රමාද වුණා. එහෙමනම් නුඹේ ප්‍රමාදීභාවයට අම්මා තාත්තා වග කියන්න ඕනේ නැහැ. තමන්ගේ සහෝදර සහෝදරියව වග කියන්න ඕනේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් වග කියන්න ඕනේ නැහැ. මිත්‍ර අමාත්‍යවරු වග කියන්න ඕනේ නැහැ. නුඹ සිදු කරන ලද අකුසල කර්මයන්ට නුඹ තනිවම දඬුවම් විදිය යුතුයි කියලා සඳහන් කරනවලු. එහෙම සඳහන් කරලා යම රජුරෝ කෙටි වේලාවක් නිහඬ වෙනවා. ඇයි නිහඬ වෙන්නේ? ඔහුට යම් කුසල කර්මයක් සිහිපත් වෙනවාද කියලා බලන්න. ටික වේලාවකින් පස්සේ නැවතත් යම රජුරෝ විමසනවා. පුරුෂය නුඹ මනුස්ස ලෝකයේහි වාසය කරනකොට මිනිසුන් අතරම පහළ වෙච්චි දෙවන දේව දූතයා දැක්කේ නැද්ද? ස්වාමීනි මම දැක්කේ නැහැ. මොනවා නුඹ දැක්කේ නැහැ දෙවන දේව දූතයා? උප්පත්තියෙන් අවුරුදු 70ක් 80ක් 90ක් වගේ වයසට ගියපු සැර යටියේ උපයෝගී කරගෙන වෙවුලමින් ගමන් කරන්නා වූ ගොඩස්සක් වගේ තමන්ගේ ශරීරයේ වක්කුණු වයසට ගියපු පුද්ගලයෙක් නුඹ දැක්කෙම නෑ ස්වාමීනි මම දැක්කා නුඹට හිතුනේ නැද්ද මමත් ජරාව ස්වභාවයේ කොටගෙන ඇති කෙනෙක් මමත් කවදා හරි දවසක වයසට යනවා මිනිස්ස ලෝකයේහි යම් තාක්කල් උපදිනවාද ඒ උපදින සෑම භවයකදීම මේ වගේ වයසට යනවාමයි ඒ නිසා මම දස අකුසලයෙන් ඉවත් වෙලා දස කුසලය පූර්ණය කරන්න ඕනේ පංච දුෂ්චරිතයෙන් ඉවත් වෙලා පන්සිල් සමාදන්ව පුණ්‍ය කටයුතු වල නිරත වෙන්න ඕන මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා නුඹට හිතුනේම නැද්ද? ස්වාමීනි මම ප්‍රමාදීභාවයටපත් වුණා. එහෙමනම් මේ වරද නුඹේ අම්මා තාත්තා කරපු එකක් නෙමෙයි. නුඹේ සහෝදරයෝ කරපු එකක් නෙමෙයි. නුඹේ යහළු මිත්‍රයන් කරපු එකක් නෙමෙයි. නුඹේ ගුරුවරු කරපු එකක් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරපු එකක් නෙමෙයි. නුඹ විසින්ම සිදු කරපු වැරැද්දක්. නුඹ විසින්ම සිදු කරන ලද වරදට නුඹ විසින්ම සිදු කරපු අකුසලයට නුඹ විසින්ම දඬුවම් විදිය යුතු කාලයයි එළඹිලා තියෙන්නේ. යම රජුරෝ දෙවනි දේවදූතයා පිළිබඳව සඳහන් කරලත් මදක් වේලා නිහඬ වෙනවා. අනතුරුව නැවතත් යම රජුරෝ විමසනවා. එම්බල පුරුෂය නුඹ මනුස්ස ලෝකයේහි වාසය කරනකොට මිනිසුන් අතරම පහළ වුණු තුන්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? ස්වාමීනි මම දැක්කේ නෑ එහෙම කෙනෙක් පිළිබඳව දන්නේ නෑ. මොනවා නුඹ දැක්කේ නෑ අන් අය විසින් නැගිට විය යුතු ශරීරය පුරාම කුෂ්ඨ ආදී හටගෙන තියෙනා වූ මල මුත්‍ර ගොඩෙහි වැටී සිටින්නා වූ ලෙඩ වෙච්ච පුද්ගලයෙක් නුඹ දැක්කේ නැද්ද? ස්වාමීනි දැකලා තියෙනවා. ඉතින් නුඹට හිතුනේ නැද්ද? මමත් මේ ව්‍යාධි ධර්මතාවයේ ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මගේ ශරීරයත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මනුෂ්‍ය ලෝකෙහි යම් තාක් උපදිනවාද ඒ සියලු දෙනාට රෝගාබාධ හට ගන්නවා. එහෙමනම් මම ඊටමත් ඉක්මනින් කුසල ධර්මයන් තුල නිරත විය යුතුයි. දස කුසලයේ සම්පූර්ණ කරලා පුණ්‍යාභි සංස්කාර එක්රැස් කරගෙන සුගතිගාමී විය යුතුයි. මේ ධර්මය අවබෝධ කරගත යුතුයි කියලා නුඹට සිතුනේම නැද්ද? ස්වාමීනි මම ප්‍රමාදී භාවයටපත් වුණා. එහෙනම් නුඹේ ප්‍රමාදී භාවයට දෙමව්පිය වග කියන්න ඕනේ නැහැ. සහෝදරයෝ වග කියන්න ඕනේ නැහැ. යාළු මිත්‍රාදීන් ගුරුවරුන් වග කියන්න ඕනේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් වග කියන්න ඕනේ නැහැ. නුඹ විසින් සිදු කරන ලද අකුසලයන්ට නුඹ විසින්ම දඬුවම් විදිය යුතුයි කියලා යම රජුරෝ ප්‍රකාශ කරනවා. නැවතත් යම රජුරෝ තමන්ගේ හඬ අවදි කරමින් නිර්සත්වයාගෙන් විමසනවා එම්බල පුරුෂය නුඹ සතරවෙනි දේව දූතයා දැකලා නැද්ද? ස්වාමීනි මම දන්නේ නැහැ. එහෙම කෙනෙක් පිළිබඳව මම අහලා නැහැ. මොනවා නුඹ දැකලා නැද්ද මිනිසුන් කෙරෙහි වැරදි විදිහට කටයුතු කරලා මනුෂ්‍ය ලෝකයේහි සොරකම් ආදී කටයුතු වල නිරත වෙලා මනුෂ්‍ය ලෝකයේහි නුසුදුසු කටයුතු වල නිරත වෙලා වැරදිකාරයෙක් විදිහට දඬුවම් පැමිණවීම සඳහා රජ්ජුරුව විසින් අරගෙන යන්නා වූ පුරුෂයෙක්ව දැකලා නැහැ ස්වාමීනි මම දැකලා තියෙනවා ඉතින් ඔබට හිතුනේ නැද්ද මගේ අතනොත් මෙවන් වැරදි සිද්ධ වෙන්න පුළුවන් මටත් යම් දවසක දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මම දස කුසලයේ නිරත විය යුතුයි කියලා හිතුනේම නැද්ද? ස්වාමීනි මම ප්‍රමාදී වුණා. එහෙමනම් නුඹේ ප්‍රමාදීභාවයට අම්මා තාත්තා වග කියන්න ඕනේ නැහැ. සහෝදර සහෝදරියෝ යහළු මිත්‍රාදීන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වග කියන්න ඕනේ නැහැ. නුඹ කරගත්තා වූ වරදට නුඹම දඬුවම් විදිය යුතුයි කියලා යම රජුරෝ පැහැදිලි කරනවා. අට කතාව තුල පින්වතුනි විස්තර කරලා තියෙනවා එදා රජ කාලේ තිබුණු දඬුවම් පිළිබඳව. අද කාලේ නම් යම් කිසි කෙනෙක් වැරැද්දක් සිදු කළොත් උපරිම දඬුවම හැටියට ලැබෙන්නේ ජීවිතාන්තය දක්වා හිරබත් කන්ට වෙන එක. නමුත් එදා යම් කෙනෙක් හොරකමක් සිදු කළොත්, මිනී මැරුමක් සිදු කළොත්, ඒ මිනී මැරුම සිදු කරපු පුද්ගලයාගේ අතක් කපලා දානවා. අත් දෙකම කපලා දානවා. එක කනක් කපලා දානවා, කන් දෙකම කපනවා. නාසය සිඳිනවා දෙපා සිඳිනවා මේ ආදී වශයෙන් ශරීරයේ අවයව කපා දමපු දඬුවම් තමයි එදා තිබිලා තියෙන්නේ ඊළඟට යම රජුරෝ සඳහන් කරනවා එම්බල පුරුෂය නුඹ පස්වෙනි දේව දූතයාවත් මනුස්ස ලෝකයේ වාසය කරනකොට දැකලා තියෙනවද ස්වාමීනි මම එහෙම එකක් අහලා නැහැ මොනවා නුඹ දැක්කේ නැහැ මරණයටපත් වෙච්ච පුද්ගලයෙක් මරණයටපත් වෙලා දවසක් දෙකක් තුනක් හතරක් ගත වෙච්ච පුද්ගලයෙකුගේ මృత ශරීරයක් නුඹ දැක්කෙම නැහැ ස්වාමීනි මම දැකලා තියෙනවා එතකොට නුඹට හිතුනේම නැද්ද මමත් මරණය ඉක්මවපු කෙනෙක් නෙමෙයි මමත් මරණයේ ස්වභාව කොටගෙන ඉන්නා වූ පුද්ගලයෙක් මටත් යම් දවසක ඒකාන්ත වශයෙන්ම මරණය අත් වෙනවා මැරෙන්න කලින් මේ මනුස්ස ලෝකයේහි කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න ඕනේ. පංච සුචරිතයේහි යෙදී වාසය කරන්න ඕනේ. සුගතිගාමී උප්පත්තියක් සකස් කර ගැනීම පිණිස හේතු වෙන කුසල ධර්මයන් වඩන්ට ඕන කියලා නුඹට හිතුනේම නැද්ද? ස්වාමීනි මම ප්‍රමාදී වුණා. එහෙමනම් නුඹගේ ප්‍රමාදී භාවයට දෙමව්පියෝ වග කියන්න ඕනේ නැහැ. සහෝදර සහෝදරයෝ ඥාතීන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගුරුවරුන් වග කියන්න ඕනේ නැහැ. නුඹ සිදු කරන ලද අකුසලයට නුඹම දඬුවම් විදිය යුතුයි කියලා යම රජුරෝ පස්වෙනි දේව දූතයා පිළිබඳව විමසලා නිහඬභාවයටපත් වෙනවා. සඳහන් කරනවා අට කතාව තුළ සමහර කෙනෙකුට මේ යම රජුරෝ නිහඬ වුණාට පස්සේ තමන් විසින් අතීතයේ සිදු කරන ලද කුසල කර්මයක් සිහියට නැගෙනවා. අටුවාව තුල පැහැදිලි කරනවා මනුෂ්‍ය ලෝකයේ වාසය කරපු එක්තරා පුද්ගලයෙක්. දීඝ ජයන්ත කියන පුද්ගලයා. මොහු මරණයටපත් වෙලා මේ විදිහට නිරේහි උප්පත්තිය ලබනවා. ඒ වෙලාවේදී ඔහුට සිහිපත් වෙනවා මහා සෑයට මල් පූජා කරපු අවස්ථාවක්. ඒ වෙලාවේදී මේ කුසල කර්මය සිහිපත් වීම නිසා නිරයෙන් අත මිදලා සුගතිගාමී වුණා කියලා සඳහන් වෙනවා. මේ විදිහට දේව දූතයෝ පස් දෙනාම පිළිබඳව සඳහන් කරලා යම රජුරෝ නිහඬ වුණාම කෙනෙකුට තමන්ගේ කුසල කර්මයක් පිළිබඳව සිහිපත් වෙනවා එහෙම නැත්නම් යම රජුරෝ කුසල කර්මයක් පිළිබඳව සිහිපත් කරලා දෙන්න උත්සාහවත් වෙනවා. කිසිදු කුසල කර්මයක් සිදු කරලා නැත්නම් යම රජුරුවන්ගේ නිහඬභාවය තුල නිරය පාලකයෝ විසින් මේ පුද්ගලයාව අරගෙන ගිහිල්ලා විවිධාකාර දඬුවම් වලට පමුණවනවා. සඳහන් කරනවා මුලින්ම ලබා දෙන්නේ පංචවිධ බන්ධන. පංචවිධ බන්ධනයන් කියන්නේ මේ අතට තියුණු හුලකින් අයිනවා. අනිත් අතටත් තියුණු හුලකින් අයිනවා කකුලටත් තියුණු හුලකින් අයිනවා අනෙක් කකුලටත් තියුණු හුලකින් අයිනවා පපුවටත් තියුණු හුලකින් අයිනවා එතකොට ස්ථාන පහකට ශරීරයේහි තියුණු හුල් වලින් අයිනවා ඒක තමයි පංචවිධ බන්ධනය කියලා කියන්නේ ඊළඟට ශරීරය සයනය කරවලා හිසේ ඉඳන් දෙපතුල දක්වාම තියුණු වෑයකින් සහිනවා අර පොල්කොට සකස් කරන්නා වූ පුද්ගලයෝ ඒ පොල්ලි මතු කර ගැනීම සඳහා වෑයෙන් ඒ පොල් කොට රහිනවා වගේ නිරය පාලකය විසින් මේ පුද්ගලයාගේ හිසේ ඉඳන් දෙපතුල දක්වාත් දෙපතුලේ ඉඳන් හිස දක්වාත් ඒ වෑයෙන් සැහැගෙන යනවා අනේක අප්‍රමාණ දුක් විඳිනවා සිදු කරන ලද අකුසල් වලට විපාකයේ ගෙවි නිම නොවන තෙක් ඒ ස්ථානයේම නැවතත් උප්පත්තිය ලබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වද බන්ධන වලින් අනතුරුව හාත්පසින් දැවෙමින් ගිනි ගන්නා වූ පොළොවේහි ඇවිද්දවනවා. ගිනිදල් බොරබොරා නැගෙන්නා වූ රත්තුණු යකඩ පොළොවක් මත මේ සත්‍යාව අවුරුදු ගාණක් පුරාවට ඇවිද්දවනවා. ඉන් අනතුරුව ලොහකුඹු නිරෙහි බස් වෙනවා. එහි ජලය බුබුලු දමමින් පැහැමින් පවතින ජලයයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සියලු වද බන්ධන වලින් පස්සේ මේ පුද්ගලයාව මහා නිරයට ඇදලා දමනවා. මේ මහා නිරය පිළිබඳව සඳහන් කරනවා යකඩමය පොළවකින් සමන්වාගතයි. හාත්පසින් ගිනිදැල් නැගෙමින් පුදුමාකාර වද වේදනාවක් මෙහි වාසය කරන්නා වූ සත්වයාට මේ තුලින් විඳින්න සිද්ධ වෙනවා. යොදුන් 100ක් පුරාවට පැතිරිලා තියෙන මේ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් මතුවෙන්නා වූ ගිනිදැල් දකුණුපස බිත්තියේ වදිනවා. දකුණුපස බිත්තියෙහි බිත්තියෙන් නැගෙන්නා වූ ගිනිදැල් උතුරුපස බිත්තියෙහි වදිනවා. නැගෙනහිර බිත්තියෙන් නැගෙන්නා වූ ගිනිදැල් බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියෙන් නැගෙන්නා වූ ගිනිදැල් නැගෙනහිර බිත්තියෙහි වදිනවා. උතුරු බිත්තියෙන් නැගෙන්නා වූ ගිනිදැල් දකුණු බිත්තියෙහි වදිනවා. දකුණු බිත්තියෙන් නැගෙන්නා වූ ගිනිදැල් උතුරුපස බිත්තියෙහි වදිනවා. උඩින් නැගෙන්නා වූ ගිනිදැල් පොළොවේහි වදිනවා. පොළොවෙන් නැගෙන්නා වූ ගිනිදැල් උඩු දිශාවෙහි වදිනවා. හාත්පසින් දැවෙන්නා වූ මේ මහා නිරය තුල ඉහෙට මෙහෙට ඇවිදිමින් සම දැවෙමින් මස් දැවෙමින් ඇට ඇට මිදුළු දක්වාම දැවෙමින් අප්‍රමාණ දුකක් ඒ නිරයට වැටුණා වූ සත්වයා විඳිනවා. මේ කටුක දුක් විඳිමින් කාලයක් ගත කළත් තමන් සිදු කරන ලද පාපය ගෙවෙනකන් ඒන් මිදීමක් නැහැ. නැවත නැවතත් ඕපපාටික වේ ස්ථානයේ උප්පත්තිය ලැබමින් අදාළ පාප කර්මයේ ගෙවෙනකන් මහණෙරිය තුල දුක් විඳිනවා. කාලයක් ගියාට පස්සේ අවුරුදු දහස් ගාණක් අවුරුදු ලක්ෂ ගාණක් කෝටි ගාණක් ගියාට පස්සේ මේ මහා නිරෙහි එක ద్వාරයක් විවෘත වෙනවා. මේ ద్వාරය විවෘත වෙනවා දකින මේ නිර්සත්‍ය සියලුම දෙනා වේගයෙන් දුවගෙන යනවා ඒ නික්මීමේ බලාපොරොත්තුවේ. ළඟට යනකොට මේ ద్వාරය වැහෙනවා. ඉන් අනතුරු අනිත් පැත්තේ තියෙනා වූ දොර විවර වෙනවා. සත්වයෝ කල්පනා කරනවා මේ ద్వාරය ළඟට ගියොත් නම් අපිට මේන් නික්මෙන්න පුළුවන් වෙයි. සියලුම සත්වයෝ ඊටමත් වේගයෙන් ඒ දෙසට දිවගෙන යනවා. ඒ සමීපයට යනකොට නැවතත් මේ දොර වැහිලා යනවා. ඊට පස්සේ දකුණු පස දිශාවෙහි දොර විවර වෙනවා. ඒ දිශාවට දුවනවා. ඒ දොරත් වැහෙනවා. උතුරු පස දිශාවට දුවනවා. ඒ දොරත් එහෙමම වැහිලා යනවා. මේ විදිහට කාලයක් පුරාවට සිව් දිශාවෙහි දොරවල් අසලට දුවගෙන යන සත්වයන්ගේ ශරීර විශාල වශයෙන් දැවෙනවා, පිච්චෙනවා, පුදුමාකාර කටුක වේදනාවක් විඳිනවා. කාලයක් ගියාට පස්සේ පෙරදිග ద్వාරය යම් දවසක ඇත්තටම ඇරෙනවා. ඒ ద్వාරය විවෘත වුණාට පස්සේ සත්‍යය කල්පනා කරනවා මේ දොරෙන් නික්මුණොත් නම් අනිවාර්යයෙන්ම අපිට මේ නිරයෙන් අත මිදෙන්න පුළුවන් වෙයි කියලා. ඒ සත්වය සියලුම දෙනා ඒ ద్వාරයෙන් නික්මෙනකොටම ඊට සමාන්තරව පීටලා තියෙන ගූට කියන නිරේටයි වැටෙන්නේ. මේ ගූට නිරේහි වාසය කරනවා ඉඳිකටු වගේ උල් තියෙනා වූ පණුව විශේෂයක්. මේ ඉඳිකටු වගේ උල් තියෙනා වූ පණු විශේෂය අර ගූට නිරේට වැටුණා වූ සත්වයාගේ හැම විදිනවා. මස විදිනවා, ඇට විදගෙන ඇට මිදුළු දක්වාම උරාබනවා. අනේක අප්‍රමාණ දුක් වින්දත් පාප කර්මයේ ගෙවෙන කන්නම් ඒ ස්ථාණයෙන් අතබිඳෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. කාලයක් මෙහි දුක් විඳායෙන් අනතුරුව උණුවලු නිරයට මේ සත්‍යාව ගිහින් වැටෙනවා. උණුවලු නිරේ බොහෝ කාලයක් දුක් විඳලා අනතුරුව මේ සත්‍යා යොදුන් 100ක් උස ඒ වගේම අඟල් 16ක් උල් කටු ඇති ඉඹුල් නිරයට වැටෙනවා. මේ ඉඹුල් නිරේ උඩට නංවනවා පහලට බස්සනවා අර කටු ඇනිලා අනේක විද දුක් විඳිමින් අවුරුදු 100 ගාණක් දහස් ගාණක් මේ සත්‍යය වාසය කරනවා. ඒ දුක විඳලා ඉවර වුණාට පස්සේ ඊළඟට අසිපත් වනයේට මේ සත්‍යය වැටෙනවා. මේ නිර්සත්‍යය අසිපත් වනයේ මැදින් දුවගෙන යනකොට ඒ අසිපත් වනයේහි වෘක්ෂයන්ගෙන් ගිලිහෙන්නා වූ පත්‍රය කඩු කිනිසි වගේ ඇවිල්ලා ශරීරයේහි විවිධාකාර අවයවයන් කැපෙනවා අත කැපෙනවා කකුල කැපෙනවා මූණේ කොටසක් කැපෙනවා, නහය කැපෙනවා, මේ ආදී වශයෙන් ශරීරයේ අවයව කැපිලා විනාශ වෙනවා මේ අසිපත් වනයෙන් වැටෙන්නා වූ කොළ නිසා. අවුරුදු 100 ගාණක්, දහස් ගාණක්, ලක්ෂ ගාණක් දුක් විඳ පස්සේ අසිපත් වනයෙන් නික්මෙන්නා වූ සත්වයා ඊළඟට වේතරණී කියන නදියට වැටෙනවා. වේතරණී නදිය කියන්නේ පින්වතුනි ලුණු වතුර සහිත නදියක්. අර ශරීරයේ විවිධාකාර අවයවයන් කැපුණු සත්වයෝ ලුණු වතුරට වැටුණට පස්සේ කොයිතරම්නම් දුකක් විඳිනවද අපේ අතෙහි පයෙහි නියපොත්තක් ගැලවුණාට පස්සේ එතෙන්ට ලුණු වතුර ටිකක් වටනොත් කොච්චර වේදනාවක් දැනෙනවද අතක් නැතුව කකුලක් නැතුව නාසය නැතුව කනක් නැතුව අර වේතරණී නදියෙහි එහෙට මෙහෙට පීනමින් අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්වයාට කාලයකට පස්සේ ඒ නිරය පාලකයෝ විමසනවා නුඹට මොනවද ඕනේ? ස්වාමීනි මට පුදුමාකාර බඩගින්නක් තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී තියුණු හුල් වලින් මුඛය විවෘත කරලා රත්තුණු යකඩ ගුලියක් මේ කටට බස්සනවා. මේ යකඩ ගුලිය කට පුච්චගෙන, උගුර පුච්චගෙන, පපුව පුච්චගෙන, බඩ පුච්චගෙන අදෝ මාර්ගෙන් නික්මෙනවා. මේ දුක අනන්ත අප්‍රමාණ විදිහට විඳලා මේ සත්වයා තවත් කාලයක් ගත වුණාට පස්සේ නිරය පාලකයෝ විමසනවා නුඹට දැන් මොනවද අවශ්‍ය? ස්වාමීනි මට පුදුමාකාර පිපාසයක් තියෙන්නේ. එහෙනම් කට අරින්න කියලා තියුණු හුල් වලින් කට ඇරලා පැහෙන්නා වූ ලෝදිය වත් කරනවා. මේ ලෝදිය නිසා කට පිච්චෙනවා, දිව පිච්චෙනවා, උගුර පිච්චෙනවා, පපුව පිච්චෙනවා, බඩ පිච්චිලා ඒ සියල්ල අදෝ මාර්ගෙන් නික්මිලා යනවා. අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් හයක් නෙවෙයි අවුරුදු 100 ගාණක් කෝටි ගාණක් මේ සත්වයා මේ විදිහට දුක් විඳිනවා ඒ දුක විඳලා අවසන් වුණාට පස්සේ එතනින් ඉවර වෙන්නේ නැහැ නැවතත් ආපහු සිදු කරන ලද අකුසල් ගෙවිලා ඉවර නැත්තම් මහා නිරයට ගිහිල්ලා දානවා ඒ මහා නිරේ නැවතත් දුක් විඳිනවා ඊට පස්සේ ගූට නිරයටපත් වෙනවා ගූට නිරයෙන් පස්සේ අසිපත් වනයේට ඊට පස්සේ වේතරණී නදියට මේ ආදී වශයෙන් තමන් සිදු කරන ලද අකුසල කර්මය ගෙවලා ඉවර වෙනකන් මේ නිරෙහි හාත්පස සැරිසරමින් වාසය කරන්නට සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ විදිහට නිර්සත්වයා දුක් විඳින දිහා බලාගෙන ඉන්න ජම රජුරවන්ට එක්තරා කාලයකදී සිහිපත් වෙනවලු අනේ මේ සත්වය මොනතරම්නම් දුකක් විඳිනවද මටත් යම් දවසක මේ தත්ත්වය උදා වෙන්න පුළුවන් මේ යම රජ පදවියෙන් නික්මිලා මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා ලෝතුරා බුදු පියාණන් වහන්සේව සරණ යන්නට තියෙනවනම් භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ආර්ය මහා සංඝරත්නය ඇසුරු කරගෙන මට නිවන් අවබෝධ කරගන්නට තියෙනවා නම් කොච්චර වටිනවද කියලා ඒ යම රජුරවන්ට කාලයකදී කල්පනා වෙනවලු. බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී සඳහන් කරනවා. මහණෙනි මම මේ තාක් වෙලා නිරය පිළිබඳව යම් කාරණාවක් සඳහන් කළා නම් ඒ සියලුම කාරණාවන් මගේ නුවණින්මයි මම දැන දැක අවබෝධ කරගත්තේ. මගේ දිව්‍ය චක්සු ඥාණයෙන් දැකලාමයි නුඹ වහන්සේලාට පැහැදිලි කළේ වෙනත් ශ්‍රමණේකුගෙන් වෙනත් දෙවියෙකුගෙන් වෙනත් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙමෙයි නුඹලාට ප්‍රකාශ කළේ. ඒ නිසා මෙවන් නිරේගාමී ස්ථානවල උප්පත්තිය ලබන්ට හේතු වෙන්නා වූ අකුසලයන් සිදු කරන්ට එපා කුසලයම සම්පාදනය කරගෙන තමන්ගේ ජීවිත සුඛිත මුදිතභාවයට පත් කරගන්නට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අප්‍රමාදීව කටයුතු කරලා නිවන සාක්ෂාත් කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සූත්‍ර දේශනාව අවසානයේදී බුදු පියාණන් වහන්සේ හරි අපූර්ව ගාථා හතරක් භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා චෝදිතෝ දේව දූතේහි යේ පමජ්ජಂತಿ මානවා තේ දීග රත්තං සෝචಂತಿ හීන කායූපගානරා යම් කිසි කෙනෙක් මේ පංච දේව දූතයන් දැකලත් තමන්ගේ ජීවිතය තුළ මේ දේව දූතයන්ගේ ජීවිතවල තියෙනා වූ දුක්ඛිත ස්වභාවය ගලප ගලපා බලන්නේ නැතුව දස අකුසල්ම සිදු කරගෙන වාසය කරනවා නම් ඔහු නිරේ දුක් විඳිනවා. ඔහු බොහෝ කාලයක් නිරේ අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් කාලය ගත කරන්නට අකුසල ධර්මයන් රැස් කරනවා කියලා පළවෙනි ගාථාවේදී පැහැදිලි කරනවා. යේච කෝ දේව දූතේහි සන්තෝ සප්පුරිසා ඉද චෝදිතෝ නප්ප මජ්ජಂತಿ අරිය ධම්මේ කුදාචනං යම් කිසි කෙනෙක් සත්පුරුෂයන්ව ඇසුරු කරලා මේ දේව දූතයන්ව දැකලා ඒ తত্ত্বය තමන්ගේ ජීවිතය සමග ගලපා බලලා දස කුසලය තුල සමාදන් වෙනවා නම් ඔහු දුගතියෙන් අත මිදලා බොහෝ කාලයක් සුගතිගාමී වෙන්න අවශ්‍ය කරන්නා වූ කුසල ධර්මයන් රැස් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දෙවෙනි ගාථාවෙන් පැහැදිලි කරනවා. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංකයේ යම් කෙනෙක් ඉපදීමට හේතු වෙන්නා වූ මේ කුසලයත් අකුසලයත් මනාව නුවණින් දැකගෙන කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදානයන්ගෙන් මිදලා උතුම් නිවන සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙනවා නම් ආන්ගේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙනවා කියලා වදාලා. තේකේම පත්තා සුඛිනෝ ditta ධම්මාබි නිබ්බුතා සබ්බ වේර භයාතීතා සබ්බ දුක්ඛං උපච්ච ගුන්ති යම් කෙනෙක් මේ සංසාර ගමනේ බිය දැකලා සසර ගමනෙන් අත මිදිලා ආර්ය ධර්මයේ තුල හික්මිලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා නම් ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශාසනයක් තුල උපරිම ප්‍රයෝජන ලබා ගත්තා වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට ඔහුව හඳුන්වන්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවේදී පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් මේ සූත්‍ර දේශනාව මේ පින්වත් පිරිස මනාව ශ්‍රවණය කළා. ඒ වගේම තව දුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකෙහි ශුන්්‍යත වර්ගයේහි අවසාන සූත්‍රය 10 වෙනි සූත්‍රය දේවදූත සූත්‍රය කියවලා මජ්ක්‍ධිම නිකායට අරුත් විවරණ සපයපු පපංච සුදනී මජ්ක්‍ධිම නිකායේ අට කතාවක් කියවලා ඒ තොරතුරු දැන ඉගෙනගෙන කියාගෙන තමන්ගේ ජීවිතය තුළ යම් අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලය දුරු කරලා කුසලය තුළ තමන්ගේ ජීවිතය නිරත වෙලා ඊටමත් ඉක්මනින් මේ සංසාර ගමනෙන් අත මිදී උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන්නා වූ කටයුතු සම්පාදනය කරගන්නට මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු අප විසින් එක්රැස් කරගත් මේ සියලු පුණ්‍ය සංස්කාර ධර්මයෝ මාව මේ ලෝකයට හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ටත් සම්බුද්ධ ශාසනය තුල මට හික්මෙන්නට කියලා දීපු ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අප අතරින් මිය පරලව යන්නට යදුණු සියලුම සංසාරගත ඥාතීන්ටත් රටවාසී ලෝවාසී තුන් ලෝවාසී අනන්ත සක්වල වාසී සියලු සත්වයින්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති